අපාට මූලික ධම්ම අවබෝධය ඇති නමුත් ඉහළට සමාධිය වඩා ගැනීමට අපහසු බැවින් මූලික ධර්ම දේශනාවකින් පසු අත්වැල් භාවනා ක්‍රමයක් අනුගමනය කිරීමට පුළුවන් කියලා මේ අහනවා. දැන් මේ අවස්ථාවේ මාත් බොහොම අමාරුයි මේ ටිකත් මේකෝලා දෙන්නේ. දැන් මේකෙන් තේරුම් ගන්න එක දෙයක්. මේ හුඟා දිනේ බලාපොරොත්තු වෙන ප්‍රඥාවට වැඩිය සමාධිය. ඒක සාමාන්‍ය දෙයක් වෙයි. ප්‍රඥාව වඩනකොට. අයි බලාපොරොත්තු වෙන ප්‍රඥාව නෙමෙයි සමාධියට දැනක් දෙන්න. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අපවත් වෙන්න ළඟ වෙලා ඉන්නකොට බුදුරන් වහන්සේ එතෙන්ට වැඩියා. වැල්ල අහනවා මහාන මොකද ඔබට වික්ෂිප්තතාවයක් එහෙම තියෙනවද මොකුත්? ඇයි ස්වාමීන් නැත්තේ? ඇයි ඔබට ඔබේ සීලයේ දොස් කියනවද? එහෙම එකක් නෑ. එහෙනම් මොකද්ද හේතුව? ස්වාමීන් වල හුස්ම ගන්න යරින් නැතුව ඉන්න පුළුවන්. මෙහෙම සමාධියක් තිබුණානේ. ඒක දැන් නෑ. දැන් ඒකට මට සමාධිය ඉන්න බෑ හරි වික්ෂිප්තයි. ඇයි ඒක පිරිහුනේ කියලා. මහාන සමාධිය අග්‍ර කරගත සාසනයකට නම් ඔහොම වුණාට කමක් නැහැ ඒක හරි. නමුත් මාගේ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාව අග්‍ර කරගත් එකක් මිසක් ඔය සමාධිය අග්‍ර කරගත් එකක් නෙවෙයි. එහෙනම් මහාන මේ ඇස ගැන කන ගැන නාසය දිව ගැන මෙහෙම හිතලා බලන්න කියලා. මේ ඇස අනිත්‍යද නිට්ටයද ඔබට කොහොමද වැටහෙන්නේ මේ ආදි වශයෙන් එකින් එක විග්‍රහ කරලා ඇහුවා. ආරාවිට ඉන්න ඕන්න ඔය ටික හිතා ගන්නකෝ. ඒක ප්‍රඥාව. ප්‍රඥා අවබෝධයත් එක්කලා උන්වහන්සේ චුත වුණා පිරුණා පෑවා මිස ගමනේ කෙලවර කරගත්තා. ඉතින් මෙයාගේ තේරුම් ගන්න ඕනේ කොහෙන් කැරකිලා හරි කැරකිලා කැරකිලා ගිහිලා ලෝකේ සුවයතනක් අල්ලා ගන්න තමයි හදන්නේ. නිමි ආර්ය සමාධිය කියනකොට මේ සමාධිය එක එක විදිහෙන් හම්බ වෙනවා ලෞකික සමාධිය. හම්බුනාට පස්සේ දන්නේම නැහැ එයා ගන්න බෑ මට එහෙම හරි දුක හිතිලා තියෙනවා මේ සමාධිය ගැන කතා කරනකොටත් මම ඇඟිලි වැටෙනවා පොඩ්ඩක් දුර ගිහිල්ලා පොඩ්ඩක් අඟ මර නැති වෙලා ආලෝකයක් එහෙම ඇවිදිලා සෑහළු වෙලා ආවොත් එහෙම ඉවරට ඉවරයි 99 ඊට පස්සේ පේන්න පටන් ගන්නවා භූතය එනවා දෙයියෝ එනවා ඔක්කොම එනවා කතා කරනවා පේන්න පටන් ගන්නවා දැන් මොකද මම පොඩි කෙනෙක් නෙමෙයිනේ දැන් දැන් මට මෙච්චර බල තියෙනවා. දිවස් තියෙනවා, දිව කන තියෙනවා, මට මෙයා පේනවා, අරක පේනවා කියලා පටන් ගත්තාම ඌට ආයිසරයක් ඌ ගොඩ ගන්න බෑ. අන්තිමට ගිහිල්ලා එන එන කුණු ගොඩට කහල ගොඩ අහු වෙනකන් යනවා. සමාධිත් ඉවරයි, ප්‍රඥාත් ඉවරයි, ඔක්කොම ඉවරයි. මේකෙන් අහ කරගන්න මට වැඩිලා දිනවා 100%. ඉතින් මේ සමාධිය ගැන කතා කරනකොට මගේ ඇඟ හිරි වැටෙනවා. ඉතින් පටන් ගන්න දැනපටන් ප්‍රඥා මූලිකව ඵලයේ ලැබෙන මගේ නිච්චහම ප්‍රඥා ප්‍රදාන කරගෙන නැත්නම් විදර්ශනා පූර්වාංගම වෙච්ච සමතයක් ලැබේ. විදර්ශනා පූර්වාංගම සමතයක් ලැබුණොත් විදර්ශනා වැඩිච්ච නිසා අනේ ගණ්ඩ හරයක් නැහැ නේ කියලන් ඒ සමාධියම වහල් වෙන්නේ නැහැ. ඒකෙන් මිදෙනවා. එහෙනම් පුළුවන් තරම් මේ විදර්ශනා භාවනානුකූලව ලෝකේ ස්වභාවය අනිත්‍ය දුක්ඛනාත් වශයෙන් දකින්න මේ උත්සාහ කරන්න හැදවල් දෙකි. මේ හදිසියෙන් දෙපා මේ සමාධි ලබන්න උපරිම සමාධියට යන්න කියලා. උපරිම සමාධිය ලැබෙයි විදර්ශනා වැඩනකොට. මේ පිළිබඳව මුල් කාලේ එක්තරා මට්ටමක සමාධි වැඩිච්ච ස්වාමීන් වහන්සේලාට මේ වැඩේ ලෝකෙට කරන්න ඔයගොල්ලෝ තාම තරුණ වයසේනේ කියලා ක්‍රමවේද කියා දීලා මගේ පෙන්නවා. උන්වහන්සේලාත් මුලදී පටන් ගත්තා. ඉතින් ලස්සනට ඒ ටික හරි ලස්සනයි කරගෙන යනකොට මුලදී. ටික කාලයක් ගියර පස්සේ මොනවා කරන්නද ඉතින්? නිදාම් පෙන්නන්න පටන් ගත්තා. අමරුස්සයා ඉතින් කියා දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔක්කොම යා පැත්තකින් තියලා එකතු කරපු කට්ටියත් එක්ක ලැකදලා නිදන් හාරන්න පටන් ගත්තා, ගල් කඩන්න පටන් ගත්තා, වෙඩි දාන්න පටන් ගත්තා. තව යට තව යට කියනවා කලනවා කලනවා ඉවරයක් නැහැ. අන්තිමට අන්තිමට බලපුවාම වික්ෂිප්ත වෙලා. ඉතින් මම මේවා කියන්නේ කිව්වොත් එහෙම ආරංචියක් ගියොත් එහෙම මට එතන ඉඳන් බණි. විවේචනය කළා කියලා ඒගොල්ලෝ. නැවතින් මට හරි සංවේගයක් බයින්න මේ දොස් කියනවා නෙමෙයි. ඉතින් ඕවා ඉතින් ප්‍රගුණ කරන්න ගිහිල්ලා මට තේරිලා තියෙනවා මේවා ඔක්කොම අතරමං වෙන්නේ ඒවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ විදර්ශනාවෙන් එහාට මම යමක් කියා දෙන්නේ කැමති නෑ. එතනින් යම් කෙනෙකුගේ ප්‍රඥාව වැඩනොත් ප්‍රඥාව තුලින් සමාධියක් එනවා. ඒ සමාධිය නම් කැඩෙන්නේ නෑ. එතන එතන බලාපොරොත්තු තියාගන්න කිව්වෙත් ඒකයි.